දැන් අපි කාලයක් තිස්සේ පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කළ මජ්ක්‍ධිම නිකාය තුල අඩංගු වෙලා තියෙන සූත්‍ර ගණනාවක්ම මේ වෙනකොට ස්වාමින්වහන්සේලා දේශනා කරලායි තියෙන්නේ. මේ වෙනකොට යන්නේ මේ අවසාන දේශනා කිහිපය. මේ දේශනා ටික මනාව ශ්‍රවණය කළා නම් මනාව හැදෑරුවා නම් පින්වත්නි නැවත නැවත ඒවා සටහන් කරගෙන කියවීම කියන එක सिद्ध කළා නම් පින්වත්නි මේ වෙනකොට පින්නතුන්ට ලොකු දහම් දැනුමක් ජීවිතයට එකතු වෙලා තියෙන්න ඕනේ. මොකද මේ සූත්‍ර 152 අතර ගැඹුරු සූත්‍ර ධර්ම තිබුණා. මහා වේදල්ල, චූල වේදල්ල, ධාතු විභංග, බහුධාතුක ආදී වශයෙන් විවිධ සූත්‍ර දේශනා තිබුණා. පරමාර්ථ ධර්මම ඉලක්ක කරගෙන එහෙම නැත්නම් විදර්ශනාවම ඉලක්ක කරගත්ත එහෙම ගැඹුරු දේශනා මේ සූත්‍ර දේශනා මාලාව තුළ අඩංගු වෙලා තිබුණා. ඉතින් හොඳට ශ්‍රවණය කළා නම් සටහන් කරගත්තා නම් ඒක ප්‍රතිලාභය අද පින්නතුන්ට හොඳට භුක්ති විඳින්න පුළුවන්. ඉතින් එහෙම බැරි වුණා කියලත් යම් යම් රාජකාරීම කටයුතු නිසා එහෙම බැරි වුණා කියලත් කම්පා වෙන්න අවශ්‍ය නැහැ. නැවත නැවත මේ දේශනාව හොයාගෙන විරුතුන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙන නිසා අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය පතාගෙන මාපු උත්මයෙක් ගැන. ඒක සංසාර ජීවිතේ එක එක එක ජීවිත පතාගෙන යනවනේ. සමහර අය අම්මා තාත්තා පතනවා. මේ අම්මම මගේ අම්මා වෙන්න ඕනේ. මේ තාත්තම මගේ තාත්තා වෙන්න ඕනේ. මේ භාර්යාව මගේ භාර්යාව වෙන්න ඕනේ සසර පුරාවට. මේ ස්වාමියා මගේ ස්වාමියා වෙන්න ඕනේ සසර පුරාවට. මේ දරුවා මගේ දරුවා වෙන්න ඕනේ සසර පුරාවට. ඒ වගේ එක එක භවයන්හිදී ලැබෙන ජීවිතවලට ඇති වෙන තණ්හාව නිසා උපාදාන නිසා ඒවාම පතමින් සසර ගමනක යද්දී සමහර උතුමන් එවැනි ලාම කිලක්ක පතන්නේ නැහැ. තථාගතයන් වහන්සේ එදා මෞතුමිය කර්මද තියාගෙන ඇවිල්ලා ප්‍රාර්ථනා කළේ බුද්ධත්වය. සාරිපුත්ත මහා මොග්ගල්ලාන තුමන් වහන්සේලා අතීත භවවල මහානීය පින්කම් සිදු කරමින් ප්‍රාර්ථනා කළේ බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකත්වය. ස්ත්‍රීන් පැතුවේ නැහැ. පුරුෂයන් පැතුවේ නැහැ. ඒ අසු මහ ශ්‍රාවක ශ්‍රාවිකාන් වහන්සේලාගේ අදිෂ්ඨාන ගත්ත කාල වකවාණු වර්ගන බැලුවට පස්සේ උතුමන් වහන්සේ ඊට පස්සේ සංසාර ජීවිතේ ස්ත්‍රීන් පතමින් පුරුෂයන් පතමින් දරුවෝ පතමින් එහෙම ආපු ගමනක් නෙවෙයි තියෙන්නේ. ගාම්භීර ගමනක් තියෙන්නේ. මහා ඉලක්ක තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට සත්‍ය ජීවිතයේ උතුම් ඉලක්කයක් පතාගෙන ආපු උතුමෙක් තමයි ගෘහස්ත ජීවිත ගත කරපු අනේ පිළිසුටුතුමා. මේ බුද්ධ ශාසනය තුල අපිත් දන් දෙනවනේ. එන පිළිතුරුත් දන් දෙනවනේ. මේට කලි પરම්පරාවේ අයත් දන් දුන්නනේ. අදින් පසු પરම්පරාවල අයත් දන් දෙනවනේ. බුදු පියාණන් වහන්සේ උපස්ථාන කරනවනේ. මහා සංඝරත්නට උපස්ථාන කරනවනේ. මේ බුද්ධ ශාසනය තුල මේ 2600ක ඉක්මවා ගිය මේ කාල වකවානුව තුල බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට උපස්ථාන කරපෑ කොච්චර ඉන්නවද? උපකාර කරපෑ කොච්චර ඉන්නවද? හැබැයි මේ අතරින් කෙනෙකුට අග්‍ර වෙන්න පුළුවන් නම් කොච්චර වාසනාවන්ත කොච්චර පින්වන්තයෙන්ද අනේ පිට සිටුතුමා කියන්නේ එහෙම උත්තමයෙක් කකුල් දෙකේ හයිය තියෙනකම බුදුන් වහන්සේටයි මහා සංඝරත්නයටයි සත්කාර කරපු, උපකාර කරපු උත්මේ තමයි අනේ පිටසටතුමා. ඇඳට වැටෙන කම බුදුන් වහන්සේ බලන්න ගියා. ස්වාමින් වහන්සේලාට පුංචි ස්වාමින් වහන්සේලාට අවශ්‍ය හැම දෙයක්ම හොයලා බලලා කටයුතු කළා. උසස් භෝජන ආහාරයට ගත් අනුභව කරපු ජීවිතේ කාඩි හොදී බතුයි කන මට්ටමට වැටුණා. එච්චර බුද්ධ ප්‍රස්ථානය කළා. සංඝ ප්‍රස්ථාන කළා. හරියට සාසනයට 16ක් වගේ ජීවත් වුණේ. එහෙම ජීවත් වුණ මේ අනේපිරි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතට ආවා. ඒ මොහොත ගැන තමයි මේ දේශනාව තුළ විග්‍රහ වෙන්නේ. මහා පින්නන්තයේ නික්ම යෑම. අනේපිරි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතට ආවා. අනේපිරි සිටුතුමා ජීවිතයේ අවසාන මොහොතට ආව පින්නත් නේ. අවසාන මොහොතට ඇවිල්ලා මෙතුමා දැන් ඇඳේ ගිලන් භාවයටපත් වෙලා වැතිරෙන්නවා. දැන් ජේතනාරාමයට යන්න හයිය නෑ. ඇඳෙන් බැහැ ගන්න අමාරුයි. දැන් ගොඩක් වයසයි. සාරිපුත මහා මොග්ගල්ලාණන් වහන්සේලා හමු වෙන්න යන්න බෑ. ඇඟේ ශක්තිය නැහැ. ඇඟ දුබල වෙලා. ඒත් මෙතුමාට මේ ලෝකේ දකින දේවල් අතර අංක එක උනේ හැමදාම බුදු පියාණන් වහන්සේ. දකින දේවල් අතර උන්වහන්සේට හැමදාම එතුමාට හැමදාම ඉස්සරහටම තිබුණ ඊළඟට මහා සංඝරත්නය. අනේ පිට සිටුමා සේවකයෙක්ට සිහිපත් කරනවා මම වෙනුවෙන් ගිහලා තථාගතයන් වහන්සේ වන්දනා කරන්න. මගේ ගිලම්භාවය ගැන තථාගතයන් වහන්සේට විස්තර කරන්න. මම වෙනුවෙන් ගිහිලා සාරිපුත්තයන් වහන්සේට වන්දනා කරන්න. වන්දනා කරලා මම බලන්න එන්න කියලා ආරාධනා කරන්න. අනේ පිටිසතුමා ජීවිත අවසාන මොහොතේ තථාගතයන් වහන්සේව දර්ශනය වෙන්න ඕනේ කියලා නෙවෙයි සිහිපත් කරලා තියෙන්නේ. සාරිපුත්තයන් වහන්සේට එන්න කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා. තථාගතයන් වහන්සේ ගැන තියෙන හැඟීම මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. ඒක එහෙමමයි. නමුත් අනේකට හේතුමාන පුදුමාකාර හැඟීමක් තිබෙනතර මේ සාරිපුත්යන් වහන්සේ ගැන. පුදුමාකාර ශ්‍රද්ධාවක්. පුදුමාකාර හැඟීමකින් සාරිපුත්යන් වහන්සේ ගැන ඉඳලා තියෙන්නේ. ඉතින් අනේකට හේතුමා සඳහන් කරනවා සිහිපත් කරනවා තථාගතයන් වහන්සේට මා වෙනුවෙන් වන්දනාමාන කරන්න මගේ විලම්භාවයේ සඳහන් කරන්න. සාරිපුත්යන් වහන්සේටත් මාගේ විලම්භාවයේ සඳහන් කළ වන්දනාමාන කරන්න සාරිපුත්යන් වහන්සේට මාව බලන් දෙන්න කියන්න. මේ සේවකයා මොකද කළේ ජේතවනාරාමයට ගිහලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරනවා. තථාගතයන් වහන්සේ වැඩිම කාලයක් වස් වසල තියෙන ජේතවනාරාමයේ. ඒ අනේ පිළිසතුමා නිසාමයි. මොකද ශාසනයට බද්ධ වෙලා තිබ්බ ජීවිතයක්. ශාසනය වගේ තමයි තමන්ගේ ජීවිතය. ජීවිතය වගේ තමයි ශාසනය. අපිට මතකද අවුරුදු 24ක් විතර තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වස්වසල තියෙනවා. අනේ පිළිතුරුතුමාට දක්වන සැලකිල්ලක් විදියට. ඉතින් තේවකේ බුදු පියාණන් වහන්සේට වන්දනාමාන කරලා විලම්භාවය සිහිපත් කළා. සාරිපුත්තන් වහන්සේට වන්දනාමාන කරලා විලම්භාවය සිහිපත් කළා ආරාධනා කරනවා. සාරිපුත්තන් වහන්සේක ඒ ආරාධනාව පිළිගන්නවා. පිළි අරගෙන ආනන්දයන් වහන්සේත් එක්ක තමයි අනේ පිටිසුදුව හමු වෙන්නට එන්නේ. සාරිපුත්තන් වහන්සේ බොහෝ ප්‍රියශීලී ස්වාමීන් වහන්සේ නමක් තමයි ආනන්දයන් වහන්සේ. එකාත්තකට පින්නත් මේ ජීවිත කොච්චර වාසනාවන්තද? අපේ මරණයේදී කවුරු අපි ළඟදීද? තමන්ගේ හිතින් අහලා බලන්න. දැන් මේ වර්තමාන මේ කොරෝනා ව්‍යසනය තුල අපට ඔය ඉන්දියාවේ එහෙම විවිධ මරණයන් ගැන ආරංචි වෙනවා. ඉතින් මේ ජීවිත කොච්චර අසරණයිද? කොච්චර අසරණයිද? මහා මඟ මැරිලා වැටෙනවා. හුස්ම ගන්න බැරුව ගොඩ දාපු මාළුව වගේ දඟලනවා. කාගේ සරණක්ද කාගේ පිහිටක්ද බලන්න මේ උතුම මේ උත්තමයන්ගේ මරණාසන්න මොහොතේ කල්ප ගණන් පෙරම් පුරාගෙන ආපු අග්‍ර ශ්‍රාවකුතුමන් වහන්සේලා තමයි ඉන්නේ කොච්චර වාසනාවන්ත තමන්ට සාපේක්ෂව හිතන තමන්ගේ මරණාසන්න මොහොතේ සාරිපුත්යන් වහන්සේ ළඟට ආවොත් කොහොමද නේද? තමන්ගේ මරණාසන්න මොහොතේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ආවොත් කොහොමද එන්නේ? එහෙනම් අනේ පිළිතුරතුමාට කොහොමද දැනෙන්නේ නැද්ද? අපටත් වඩා මහා ශ්‍රද්ධාවක් තිබුණ සංඝරත්නය ගැන. සාරිපුත්යන් වහන්සේ, ආනන්දයන් වහන්සේ අනේ පිළිතුරතුමා ළඟට වඩිනවා. ඇවිල්ලා ඒ ඇඳ ළඟම ආසනයක වැඩ ඉන්නවා. මේ අනේ පිළිතුරතුමා ගැන තවත් කාරණාවක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් පවුලක ප්‍රධානයෙක් වුණාට පස්සේ පවුලක පියතුමෙක් වුණාට පස්සේ ඒ පියතුමාට තියෙනවා වගකීම් දෙකක්. තමගේ પરම්පරාව වෙනුවෙන්. එකක් තමයි ඒ પરම්පරාව ලෞකික වශයෙන් ඉහළ තලයට යවන්න ඕනේ. ලෞකික දියුණුව එයාලට පෙන්වන්න ඕනේ. ඊළඟට ඒ අයගේ මෙලෝ පරලෝ දෙලෝම ජය ගන්න හේතු වෙන විදිහට සංසාර දුකින් නිදහස් වෙන්නට හේතු වෙන අධ්‍යාත්මික වැඩපිළිවෙලකටත් ඒ තමන්ගේ પરම්පරාව යොමු කරවන්න ඕන. ඒක පියෙකුට තියෙන ගෘහපතියෙකුට තියෙන ගෘහයේහි ප්‍රධානයෙකුට තියෙන ප්‍රධාන ප්‍රබලම වගකීමක් යුතුයකමක්. ලෞකිකත්වය තුලත් ඒ තමන්ගේ પરම්පරාවට ඉහළට යන්න උදව් කරනවා. සංසාර දුක්ඛෙන් නිදහස වීමේ ලෝකෝත්තර වැඩ පිළිවෙල තුලත් ඉහළටම යන්න උදව් කරනවා. ওই දෙකෙන් එකක් කරලා අනික ලොකලොත් ඒ වගකීම හරියට කරපු කෙනෙක් නෙවෙයි. අනේ මේ සිරිතුමාන් කියන්නේ ඒක හරියටම කරපු උත්තමයෙක්. දූල ඔක්කොම නිවන් දැක්කා. අනේ සුපිඩි සිරිතුමාණේට හරියම ප්‍රසාද ජනක දිනවරු. ඒ සමහර දිනවරු පියතුමා වුණ අනේ පිළිසිරිතුමා සෝතාපන්නයි. සමහර දිනවල සකුරුදාගාමි සමහර දිනවරු. ඊළඟට ධර්මයට ගන්න බැරුණ එක්කෙනෙක් හැබැයි පුතා එයාව ධර්මයට ගන්න හරි අමාරුයි. අනේකට සිටුතුමාගේ සිටු මැදුරේ දාන ආදී පින්කම් තියෙනකොට බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා සාරිපුත මහ මොග්ගල්ලාණන් වහන්සේලා ධර්ම දේශනා කරන හැබැයි පුතා නැහැ. පුතා හේතරේ මාරු වෙලා යනවා. ඉතින් උත්සාහ කළ උත්සාහ කළ උත්සාහ කළ අවතාරයේදී මොකද කළේ පිළිතුර මතක ඇති බලන්න පියෙකුගේ වගකීම කොච්චරද කියලා. උගන්වන්න විතරක් නෙවෙයි දුක් විඳේ. ගෙවල් දොරවල් හදලා දෙන්න විතරක් නෙවෙයි දුක් විඳින්නේ. පුතාට සසර දුකෙන් නිදහස් වෙන්න, ඒ නිදහස් කරවීමට ඒ පියතුමා ගොඩක් දුක් විඳ, ගොඩක් කැපවීම කළා. අවසාන උත්සාහය තමයි වසරන් 100ක් දෙන්නම් ජේතවනාරාමයට ගිහිල්ලා එළි වෙනකන් ඉඳලා ඉන්න කිව්වා. ඒ වැඩේ කළා ඊට පස්සේ සිහිපත් කළා තාම වසරන් 100ක් දෙන්නම් ජේතවනාරාමයට ගිහිල්ලා එක බණපදයක් අහගෙන ඉඳලා ඉන්න. ඒක බණ පදයක් මතක් අහගෙන ඉඳලා ගෙදර ඇවිල්ලා කියලා මසුරන්සිය ගන්න අදහසින් කියපු තාට ආපහු එන්න උනේ සෝතාපන ශ්‍රාවකෙක් විදියට. පෘථග්ජනෙක් විදියට ගෙදරින් ගියපු අනේ පිරිසතුමාගේ පුතා සෝතාපන්න ආර ශ්‍රාවක දරුවෙක් විදියට පුතෙක් විදියට තමයි ගෙටපය තිබුවේ. අනේ පිරිසතුමාගේ මිනිබිරියක් අතින් එක දවසක් සෙල්ලම් බෝනෙක් එක්ක කැරිලා බෙදලා ගිය වෙලාවේ ඒ ඒ මිනිබිරිය කෑ ගහ ගහ පෙරලි පෙරලි අඬද්දී අනේ පිට සිටුතුමා විදර්ශනා කරන ගන්නන්න ගියේ නැහැ. මොකද දරුවට ඒක තේරෙන්නේ නැහැ. ලපටි දියණියා මිනිබිරිය. හැබැයි ඒ දියණියට තේරුම් ගන්න පුළුවන් විදිහට පිළ වැඩෙන විදිහේ කාරණාවකට යොමු කළා. ඒ දියණියට කියනවා අපි මේ බෝනික්ක වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දායකයන් දෙමු. එතකොට දියණිය අඬන එක නතර කරනවා. මොකද තමන්ගේ මරුණු බෝණික්ක වෙනුවෙන් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙනවා කියද්දි ඒක මේ දියණියට ලොකු දෙයක්. ඊළඟ දවසේ මොකද උනේ? ඊළඟ දවසේ දියණියගේ අතින් අනේ පිටිසුතුමාගෙන 100නේ මේ 100යි මිනිබිරි එකතු වෙලා අනිකුත් පිරිසත් එක්ක ඒ මිනිබිරිගෙම දෑතින් බුදු පියාණන් වහන්සේට දම් බෙදනවා. සාරිපුත මහා මොග්ගල්ලාන අධිතුමන් වහන්සේට දම් බෙදනවා. ඒ දියණියවත් දන්නේ නැහැ පින්නත්නි සාසනය ස්පර්ශ කළා. ඉතින් ඒ වගේ තමන්ගේ પરම්පරාව ලෞකික වශයෙන් විතරක් නෙවෙයි ලෝකෝත්තර වශයෙන්ුත් ඉහළටම ගන්නට කටයුතු කරපු ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි ශ්‍රේෂ්ඨ පියතුමෙක් ශ්‍රේෂ්ඨ සීය කෙනෙක් ශ්‍රේෂ්ඨ ව්‍යාපාරිකයෙක් ධාර්මික ව්‍යාපාරික සිද්ධ කරපු අනේ පිටසුතුමා දෙන හින්දමයි අනේ පිටිසිරතුමා කියන නම ලැබුණේ. දෙන්නම පතාගෙන ආපු ජීවිත. ඉතින් ඒ වගේ උත්මයේ තමයි මේ ඇඳ උඩ වැටිරලා ඉන්නේ. අවසාන මොහොත. ඒ වගේ සත්පුරුෂෝ දැන් නැහැ. දැන් මේ ලෝකයේ සත්පුරුෂයන්ගෙන් ගිලිහිල යන ලෝකයක්. අසත්පුරුෂයන් බැස ගන්න ලෝකයක් මේ ලෝකය. අපි තව අවුරුදු 100කින් නිපදුනොත් එහෙම මහා සත්පුරුෂයත් එක්ක තමයි ජීවිත ගෙවන්න වෙන්නේ. දැන් නම් ටිකක් හරි සත්පුරුෂකම් තියෙන අය අසුරු කරන්න අවස්ථාව ලැබිලා තව අවුරුදු 100කින් 200කින් මේ මේ මේ මේ පෘථිවි ධාතු තුල ඉපදුනොත් අපිට මොන වගේ දුක් ගැටවලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. එච්චර අසත්පුරුෂකම් බලවත් වෙනවා ඉස්සරහට. අසත්පුරුෂය බලවත් වෙනවා. සත්පුරුෂය උපදීම අඩු වෙනවා. ඉතින් අපේ සාරිපුත්යන් වහන්සේ අර ගිලම් වෙලා ඉන්න අනේ පිරිසතුමාගෙන් විමසනවා කොහොමද ඔබගේ දැන් ශරීර සෞඛ්‍යය අපි උනත් එහෙමනේ කෙනෙක් ගාඩ ගියාට පස්සේ අනේ දැන් කොහොමද ඉතින් ලෙඩ දුක් කියලා අහනවනේ ඉතින් සාරිපුත්යන් වහන්සේත් මේ අනේ පිරිසතුමාගේ විමසද්දී අනේ පිරිසතුමා මොකද සිහිපත් කරන්නේ නමේ බන්තේ සාරිපුත්ත කමනීයන් අනේ සාරිපුත්තයන් වහන්සේ මට ඉවස ගන්න බෑ යාපනීයන් ඒ කියන්නේ මට මේ පවතින தত্ত্বය දරා ගන්න බෑ මේ කුහුලගෙන ඉන්න බෑ මේක නඩත්තු කරගෙන ඉන්න බෑ මට බාල්හා මේ දුක්ඛ වේදනා මගේ දුක් වැඩි වෙනවා අබික්කමන්ති නෝ පටික්කමන්ති අබික්කමෝසානම් පඤ්ඤායති නෝ පටික්කමෝති ස්වාමින් වහන්සේ මේ ශාරීරික දුක්වල වැඩිවීමක් මිසක් ස්වාමීන් වහන්සේ මේකේ අඩුවීමක් නම් දැනෙන්නේ ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ මගේ හිස ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ වරපටක් දාලා හිස වටේට වරපටක් දාලා දැන් පිළිතුරු හිත හිතන්න පුළුවන් මේ වෙලාවේ තමන්ගේ හිස වටේට දම්වැලක් හරි ඝන ලණුවක් හරි දාලා පුරුෂය දෙන්නේ දෙපැත්තට කිටි කිටි ඇද්දොත් ඒක ඇදගෙනම ඉන්නවනම් කොහොමද ඇති වේදනාව අනේ පිටිසතුමා සිහිපත් කරන ස්වාමීන් වහන්සේ මට එහෙම අමාරුවක් තියෙන හිසේ වාතයේ කිපිලා ස්වාමීන් වහන්සේ යම්කිසි පුරුෂයෙක් උදරයට සැටක් තියලා ඔය ගව ඝාතකෙක් ඒක අවඝාතනය කරන සැතක් උදරයට තියලා ඒ උදරයෙන් කපන්නේ යම්සේද අන්න ඒ වගේ වගේ මේ උදරාබාධයක් තියෙන උදරය හරිම වේදනාකාරී ඊළඟට සිහිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ යම්කිසි කෙනෙක් ගිනි අඟුරු වලක දාලා එහෙට මෙහෙට පෙරලෙනවා වගේ මගේ මුළු ශරීරයේම තේජෝ ධාතු ඇවිස්සලා ගෙනියම් වෙනවා. පිළිත් බලන්න මේ සංසාරේ කොච්චර පින් පුරාගෙන ආපු තුමෙද්ද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ දන් ආදී පූජා කිරීම තුළ අග්‍රූපස්ථායකුණු උත්තමයෙක් මේ. බුදුරජාණන් වහන්සේලා සියතිම් උපස්ථාන කරපු උත්තමයෙක්ට මරණාසන්න මොහොතේ වරපටියක් දාලා දෙපැත්තට කිටි කිටි අදිනකොට වගේ හිසේ කැක්කුමක් ඇති වෙලා අපිට මොනවා නොවේද? හරියට තමන්ගේ ශරීරයේ ශරීරයේ උදරයේ සැතකින් කපනවා වගේ උදරයේ වේදනාවක් ඇති වෙලා. ඒ පිං පුරාගෙන අපුතුමේකට අපිට මොන වගේ කොමෙද ඒක? නිකන් ඉඳ හිතෙන්නේ නෑ නේද පින්නත් එහෙම එකක්. නිින්ද ගියාගේ මැරෙයි කියලා තමයි ගොඩක් අය හිතෙන්නේ. මේ හිටියා මේ මැරෙයි. ගිනි අඟුරු වලක දාලා ශරීරය පෙල්ලනවා වගේ උණුසුමක් ශරීරේ තේජෝ ධාතුව. පොඩ්ඩක් හිතන්න ගිනි අඟුරු කෑල්ලක් ඇඟේ ගෑනොත් අපිට අමාරු. ගිනි අඟුරු වලක පෙල්ලුවොත් කොහොමද එහෙම තමයි දැනෙද තියෙන්නේ උතුමන්ට. අනේ පිළිසතුමාට. ස්වාමිනේ මේ වගේ වේදනාවක් පිච්චිල්ලක් මට ඇති වෙනවා. ඔය වගේ අත්දැකීමක් මරණාසන්න මොහොතේ ඇති වුණොත් හිසත් දැන් වලපටියකින් දෙපැත්ත රදින වගේ කකියනවා. උදරේ කපන වගේ වේදනාවක්. සැතකින් ඔය පුංචි බ්ලේඩ් එකකින් නෙවෙයි සැටකින් කපන වගේ වේදනාවකුත් තියෙනවා. ගිනි අඟුරු වලක දාලා පෙල්ලනවා වගේ පිච්චිල්ලකුත් මුළු ශරීරයේම දැනෙනවා. පිළිතු තමගේ ඉතින් අහලා බලන්න හිත රැක ගන්න පුළුවන් වෙයිද? කෙනෙක්ගේ අතුරු වචනයකටත් හරි අමාරු වෙන්නේ නේද සමහර අය හිත පරිස්සම් කරගන්නේ. කෙනෙක්ගේ විෂම ක්‍රියාවක් හමු වෙත් ඒකට තමගේ ශරීරයට මුකුත් වෙලා නැහැ. අර පොඩ්ඩක් අර බාහිර වචනයක් නිසා හුළඟේ පාවල යන වචනයක් නිසා මේන් හිත වෙනස් වෙලා නරකතර වෙනස් වෙලා මේ බාහිර කෙනෙක්ගේ විසම වැඩක් නිසා Tamanට ගහලත් නැහැ Tamanගේ ශරීරයට හානියක් කළත් නැහැ මේ එයා කරපේ විසම ක්‍රියාකාරමක් නිසා මොකද වෙලාද මෙන්න හිත වෙනස් වෙලා කේන්ද්‍ර රත් වෙලා සමහර අය පුංචි හිසරදයක් ආවත් මොකද වෙන්නේ වෙනතර වඩා කේන්ති යනවා ළමයටත් ගහන සමහර අම්මලා අන්න ලෙඩ දුක් තියෙන වෙලාවට ඇවිල්ලා වද දෙනවා කියලා. ඇයි ඒ වෙලාවට කේන්ති වෙනවා වැඩි. එතකොට එවැනි පුංචි தත්ත්වයන් තුලත් පින්නත් තමන්ට තරහ යනවා නම් තමන් නොසන්සුන් වෙනවා නම් මේ අත්දැකීම් ටික આવොත් එහෙම මරණාසන්න මොහොතේ හිස වරපටියකින් නදින වගේ කිටි කිටියේ ඊළඟට කුස උදරය සැතකින් කපනවා වගේ රිදෙනවා මුළු ශරීරයම පින්නත් නී ගිනි අඟුරු වලක දාලා පෙරලනවා වගේ මුළු ඇතුලේ එන ඔක්කොම ගිනි හම්බෙලා ගිනි ගන්නවා වගේ දැනෙද්දී තමන්ගේ හිතින් අහලා බලන්න අර වගේ සත්‍යයක් තුළ හිත රැක ගන්න බැරි නම් පින්නත් එතනදී හිත රැකෙනවා කියන එක අභව්‍යයි පුංචි වචනයකට ඇවිස්සෙනව නම් පින්නති ඔය වගේ තත්යකට ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන් වේද පොඩ්ඩ අතීතයේ කැක්කුම් වල හිසලද්ද තියෙන වෙලාවට ඔච්චර කේන්ති යනවා නම් අර වගේ කැක්කුමක් තියෙන වෙලාවක මෙච්චිතින් ඉඳීද ඒක බරට ගන්න ජීවිතේට අපි මේ යන සැහැල්ලු රටාව හරියන්නේ මරණාසන්න මොහොත සාර්ථක කරගන්න. බණ ටිකක් අහලා විනාඩි 30ක් භාවනා කරලා අපි එම හරීම මෙනික හරි සැපට වගේනේ යන්නේ. මේ කුඩින් උඩින් අල්ලන්න යනවා. මෙහෙම ගිහිල්ලා මං සුගතියට යයි කියලා. එහෙම ගිහිල්ලා අවසාන වෙලාවේ මෙහෙම දෙයක් අත්දකින්න උනොත් තමයි උතර දකුණ මාරු වෙන්නේ. මේක බරට ගන්න මරණය කියන එක. දැන් පිළිඳුන් දකින්නනේ සමාජ ජාලාවල වීඩියෝ වලින් එහෙම ඉන්දියාවේ හුස්ම හිර වෙලා විඳින දුකක් කොච්චර ඒ ඒ අත්දැකීම ප්‍රායෝගිකව ලබනකොට ඒක කොච්චර ඛේදනීය වෙනවද? දාලා යන්න තියෙන දේවල් කොච්චර මතක් වෙනවද? ආදරය කරන දේවල් ආදරය කරන අය කොච්චර මතක් වෙනවද බලන්න දෙපැත්තෙම ගහනවා වගේ එකක් හිතෙන් කැමති දේවල් අතහැරීමේ දුක. අනිත් පැත්තෙන් කායික දුක. දෙපැත්තෙන්ම ගහනවා වගේ. හැබැයි අනේ පිරිචිරුතුමාගේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔළුව වරපටි දාන ඇද්දත් වගේ වුණා උදරය සැතකින් කැපුවා වගේ වුණා ශරීරයේ ගිනිහඳුරු වලක දාලා පෙරළුවා වගේ වුණත් ඒ ඌල ගන්න බැරි කායික පීඩා වුණත් හිත හිත සාන්තයි. ඇයි? සෝතාපන්නයි. සෝතාපන්න ශ්‍රාවකයන්ට මොන්න කායික පීඩාව ආවත් ඒ උතුමන් වහන්සේලා දුගතියට යන ස්වභාවයකුත් නැහැ ඊළඟට නොසන්සුන් වීමක් වෙන්නේ නැහැ කායික පීඩාව නම් දැනෙනවා ඒ දැනෙන ටික තමයි මේ ඉදිරිපත් කරන්නේ සාරිපුත්යන් වහන්සේට සාරිපුත්යන් වහන්සේ මොකක්ද ඊට පස්සේ සිද්ධ කරන්නේ සාරිපුත්යන් වහන්සේ හිතනවා දැන් අනේ පිළිසිරතුමාට හොඳ ධර්ම කතාවක් කියලා දෙන්න ඕනේ. බලන්න. මරණාසන්න මොහොතේ ධර්ම කතාවක්. කොච්චර බනහපු සිටුවරේද? සාරිපුත්යන් වහන්සේ දේශනා කරන පින්වත්නි තස්මාතිහතේ ගහපති එවං සික්කිතබ්බං ගෘහපතිය ඔබට ඔය ඔය වගේ වේදනා පීඩා එනවනම් මෙන්න මෙහෙම හික්මෙන්න ඒ සෝතාපන්න වෙච්ච උතුමෙකුට තව හික්මෙන දේවල් තියෙනනේ ඉස්සරහට සකුරුදාගාමි අනාගාමි අරහත් තත්ත්වයට යන්න. තස්මාතිය තේ ගහපති ඒවා සීකৃতබ්බං ගෘහපතිය ඔබ එහෙනම් මෙන්න මෙහෙම හික්මෙන්න. මෙන්න මෙහෙම කල්පනා කරන්න ඕන. මේට අනුකූලව ඔබ කටයුතු කරන්න ඕන. ගෘහපතිය ඔබ ඇස තණ්හාවෙන් ගන්නෙ නෑ කියන අදහසේ පිටන්න ඕනේ. මොකද තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා නැහනේ. සෝතාපන්න ශ්‍රාවකයට ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. කාමරාග, පටිග ඊළඟට අවිද්‍යා ඊළඟට රූප රාග අරූප රාග මාන උද්දච්ච ආදී ඒ කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙලා නැහැ. ඉතින් ඉතිරි අධිගම தත්වයන්ට උපකාර වෙන විදිහට සාරිපුත්තන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ධම්ම මනසිකාරය තුල වාසය කරන්න. එතකොට මොකද වෙන්නේ පින්නාත්නේ? දැන් පින්නතුන් දන්නවනේ බොජ්ජංග ධර්ම තියෙන්නේ. ඇයි කෙනෙක් ළඩ වුණාට පස්සේ බොජ්ජංග ධර්ම කියන්නේ කියන්නේ? එයාගේ හිත සුවපත් වෙන නිසා. බොජ්ජංග ධර්ම දන්නේ නැති කෙනෙකුට බොජ්ජංග ධර්ම කිව්වට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද එයාට බොජ්ජංග ගැන සංකල්ප උපදින්නේ නැහැ. මහා චුන්ද සාමින්හන්සේට මොග්ගල්ලාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේට ඔය බොජ්ජංග පිරිත් දේශනා කරද්දී මොකද උනේ? ඒ බොජ්ජංග පිළිබඳව සංකල්ප වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න කයිසෝපත් වෙන්නට හේතු වුණා. එතකොට මේ අනේ පිළිජිතුමා කියන්නේ ධර්මයේ පිළිවෙත පැහැදීමක් තියෙන ධර්මයේ පිළිවෙත ප්‍රසාදයක් තියෙන තව තව ධර්මය දැකිය යුතු උත්මයෙක්. ඉතින් එතුමාට මේ දහම් කතාවක් ඇහෙනව කියන්නේ හිතට වතුර දාන්න වගේ. ගිනිගත් දෙයකට වතුර දාන්න වගේ තමයි හිතට එන සැනසෙල්ල. ඉතින් හරියට කැමැත්තෙන් අහගෙන ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය ඔබ මේ ඇහැ තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරනවා ඇහැ ඇසුරු කොට යම්කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය මට ඇති වෙන විඥානයක් කියලා දකින්න එපා කියනවා. මොකද දේශනා කරන්නේ ඇස තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරනවා ඒ ඇස ඇසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය මට උපදින විඥානයක් විදිහට ගන්න එපා කියනවා. මේ දහම් කතාව සිහිපත් කරන්නේ. ඊළඟට සිහිපත් කරනවා ශ්‍රෝතය. කන තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට කන ඇසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා නම් ඒක මට උපදින විඥානයක් විදිහට දකින්න එපා. ඊළඟට ගාහණය. ඒ කියන්නේ නාසය. තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට නාසය ඇසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා. ඒ විඥානය මට උපදින කියන කියලා කියලා නම් මට උපදින විඥානයක් කියලා ගන්න එපා කියනවා. ඊළඟට දිව, જીවහා. જીවහාව තණ්හාවෙන් ගන්න එපා. ඒ ජීවහා වැසුරු කරන යම් කිසි විඥානයක් උපදිනවා ඒක මට උපදින විඥානයක් කියලා ගන්න එපා. ඊළඟට කය තණ්හාවෙන් ගන්න එපා. කය ඇසුරු කරන යම් කිසි විඥානයක් කය විඥානයක් උපදිනවා නම් ඒක මට උපදින විඥානයක් කියලා ගන්න එපා. ඊළඟට මනස තණ්හාවෙන් ගන්න එපා. මනස ඇසුරු කරගෙන යම්කිසි මනෝවිඤ්ඤාණයක් පහළ වෙනවා නම් ඒක මට උපදින මනෝවිඤ්ඤාණයක් කියලා ගන්න එපා කියනවා. මේ මොකද්ද කියන්නේ පින්වත්නි? අපි දන්නවා අපේ හිතේ හැමතිස්සෙම තියෙනවා තණ්හා අනුසය කියලා දෙයක්. තණ්හා අනුසය කියලා කියන්නේ හේතු ලද කල්හි ඇවිස්සලා එන ආසාවට. දැන් මේ වෙලාවේ දැන් අපේ බණහන පිනතුන් සාන්තව බණහනවනේ. දැන් හිතේ ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට සිහිය තියෙනවා, නුවණ තියෙනවා. හොඳ කුසල සිතුවිලි දැන් තියෙන වෙලාවක්. දැන් අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා කියලා කේක් වලට ගොඩක් කැමති කෙනෙක්. දැන් මේ බන ටිකක් අහන අතරේ කාරණේ හොඳ චොකලට් ඔය කජු දාපු, මිදි දාපු, මුද්‍රප්පලන් දාපු ඒව දාපු කේක් කෑල්ලක් Tamanට ගෙනත් දුන්නොත් පීරිසයක තියලා මොකද වෙන්නේ? කෙනෙකුට කෙලුණන්නත් පුළුවන්. කෙලුණන්නේ ඇයි? රහතන් වහන්සේට කේක් කෑල්ලක් පෙන්නුවොත් කෙලු කෙලුණයිද? රහතන් වහන්සේට කෙලුණන්නේ නැහැ. ඇයි කේක් ගැන තණ්හාව වෙත නිසා. තණ්හාවටයි කියලා ඉන්නේ. එතකොට තමන්ගේ හිතේ ශ්‍රද්ධාව තිබුණා, සිහිය තිබ්බා, නුවණ තිබ්බා, හොඳ හිතන්නේ තිබ්බ හොඳ මානසිකත්වය යන්නේ. අර මුද්‍රප්පලං කජු දාපු කේක් කෑල්ල, අයිසින් කේක් කෑල්ල, හරි චොකලට් කේක් කෑල්ල හරි. පීරිතයක තියෙන තමන්ගේ අතර දෙනවත් එක්ක මේ දර්ශනයත් එක්ක මොකද වෙන්නේ? ඒ කේක් කෑල්ලේ රූපය මොකද වෙන්නේ? තණ්හාවෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවද නැද්ද? අන්න ඒක කියනවා තණ්හා අනුසය කියලා. හේතු ලද කල්ලි ඇවිස්සීලා යන තණ්හාවක් අපිට තියෙන එකට කියනවා තණ්හා අනුසය කියලා. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ අනේපේ චිතුමාට දේශනා කරන්නේ එහෙම තණ්හාවෙන් මේ ඇස ගන්න එපා. ඒ කියන්නේ ඇස ගැන වුණත් එහෙම අපිට තණ්හාව උපදින්න පුළුවන්. මේ ආයතන ගැන තියෙන තණ්හාව නිසානේ පින්නත් අපි ආපහු උපදින්නේ. මේ ආයතන හය ගැන තියෙන තණ්හා ප්‍රහාණය වුණොත් උපදින්නේ නැහැ. රහතන් වහන්සේ නැවත උපදින්නේ නැත්තේ ආයතන හය නැත්තම් ඇස කන නාසය දිවකය මනස කියන මේ හය ගැන තණ්හා ප්‍රහාණය කරපු නිසා. ඒ හය ගැන කිසිම තණ්හාවක් උපදින්නේ නැති නිසා නැවත උප්පත්ති ලබන්නේ එතකොට සාරිපුත්යන් වහන්සේ දේශනා කරන මේ දහම් කතාව කියා දෙද්දී සාරිපුත්යන් වහන්සේ ආනේපිචුතුමාට මේ ඇහැ කියන එක නම් තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට ඇහැ ඇසුරු කරන යම්කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය තණ්හාවෙන් ගන්න එපා. ඒ විඥානයත් තණ්හාවෙන් ගන්න එපා. දැකීමට ආස කරනවද නැද්ද? දැකීමට ආස කරනවා. දැකීමට ආස කරනවා කියන්නේ චක්කු විඥාණයට තියෙන තණ්හාව. ඇසීමට ආස කරනවා. ඒ කියන්නේ සෝත විඥාණයට තියෙන තණ්හාව. ගන්ධ දැනීමට ආස කරනවා. ඒ කියන්නේ ගහන විඥාණයට තියෙන ආශාව. ඊළාට ජීවහා විඥාණයට ආස කරන. ඒ කියන්නේ ඒ කියන්නේ රසය දැනීමට ආස කිරීම. ඉතින් ඒ වගේ සඳහන් කරන ඇහැ ගැන තණ්හා ඇති කරගන්න එපා. ඇහි පහළ වෙන චක්කු විඥාන ගැන තණ්හා පහළ කරගන්න එපා. ඒවා මට ඇති වෙන ඒවා කියලා දකින්න එපා. මේ හේතුන් නිසා පහළ වෙන ධර්ම නිසා. කනකට තණ්හා ඇති කරගන්නත් එපා කන ඇසුරු කරන පහළ වෙන ශබ්ද ඇසීමේ හිත කියන ඒ සෝත විඥාන ගැන තණ්හා ඇති කරගන්න එපා. ඔය වගේ ලස්සන කතාවක් සිහිපත් කළා අපේ නකුල පිතා ගිලන් වෙලා ඉන්න අවස්ථාවක නකුල මාතාව. හරි බුද්ධිමත් ඒ නකුල මාතාව. නකුල මාතාව සිහිපත් කරනවා නකුල පිතා ගිලන් වෙලා ඇඳේ වැක්ටිරිලා ඉන්න අවස්ථාවේ ඔබ තණ්හා මිශ්‍රිතව මිය යන්න එපා කියනවා. තණ්හා මිශ්‍ර ගුණ හිතින් මිය යන්න එපා කියනවා. සාමාන්‍ය සමාජ කෙනෙක් නම් මිය යන්නට ඉන්න සාමියා ළඟට වෙලා මොකද කියන්නේ? ඔබට මාව දාලා යන්න පුළුවන්ද කියලා අහන්නේ. අනේ දැන් මැරුණොත් මේ දරුවන්ට යන කලදසාව මොකන්ද කියලා සිහිපත් කරන්නේ. ඔබට එහෙම මැරෙන්න බෑ කියනවා. නකුල මාතාව මොකද්ද කියන්නේ? නකුල මාතරත් දරුවෝ ඉන්නවා. නකුල මාතා කියන්නේ ඒකනේ නකුල ගැම්ම කියන අර්ථෙනේ. නකුල මාතාව සිහිපත් කරනෝ ඔබ තණ්හාවෙන් මැරෙන්න එපා. මට පුළුවන් කියන ළමයි ටික බලා ගන්න. මට කපු කවිටින්න පුළුවන් කියනවා. මට රෙදි වියන්න පුළුවන් කියනවා. මම ඒව කළා මගේ ළමයි ටික බලා ගන්නවා. ඔබ මේ කපිගෙන තණ්හාවෙන් නම් මැරෙන්න එපා කියනවා. එතකොට සෝතාපන්නයි නකුල පිතා. අනේ පිටුතුමාගේම සෝතාපන්නයි. ඊළඟට සිහිපත් කරන ඒ නකුල මාතාව මේ ගෘහපතිය ඔබ හිතන් දෙපා ඔබ මිය මිය ගියාට පස්සේ මම වෙන පුරුෂයෙක් ළඟට යයි කියලා. මම Brahmacharyaව ආරක්ෂා කරන උපාසිකාවක්. ඔබ හිතන් දෙපා ඔබ මිය ගියාට පස්සේ මම බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට කරන උපස්ථාන ඒ උන්වහන්සේට දැක බලා ගැනීම නොකර හරියි කියලා. මම මේ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවිච්ඡ ප්‍රසාදයේ තියෙන කෙනෙක්. කියන්නේ මේ නුවණ තියන අය පින්නත් අවබෝධයටපත් වෙච්ච අය කෙනෙක්ගේ මරණයක් හැම කතා කරන්නේ අපිට හීනෙවත් හිතා ගන්න බැරි දේවල්. පෘථග්ජන අය බඳා ගන්නවා, කෑ ගහනවා, අතින් අල්ලගෙන අත් අල්ලගෙන ඉන්නවා. කියවනවා දාලා යන්න එපා මේ වගේ ලාමක දේවල් කරද්දී නුවණ තියෙන අය අවබෝධයටපත් වෙච්ච අනිත් අයගේ මරණය හමුවේ එයා ඊළඟ භවයේ සපවත් වෙන්නේ කතා කරන්නේ. ඒ මොහොතේම ඉතුරු සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන්නේ කතා කරන්නේ. ඒ සැබෑම යුතුයකම. ඉතින් මේ අනේක සිරිතුමාට සාරිපුත්‍රයන් වහන්සේ දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේට මහා සංඝරත්නයට මේ 16ක් වගේ වැඩ කටයුතු කරපු මේ ශ්‍රේෂ්ඨ සිටුවරයාට කෘතගුණ දැක්වීමක් වශයෙන් මොකද කරන්නේ? සිහිපත් කරනවා. ඇහැ තණ්හාවෙන් ගන්න එපා. චක්කු විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා. කන තණ්හාවෙන් ගන්න එපා. සෝත විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා. මේ විදිහට ආයතන හය ගැනම කතා කරනවා. ඊළඟට දේශනා කරනවා ගෘහපතිය චක්කු ස්පර්ශය තණ්හාවෙන් ගන්න එපා. අපි මේකේ යම් යම් වැදගත් කාරණා විතරයි කතා කරන්නේ මේක දීර්ඝ දේශනාවක් නිසා කාල වේලාව සමවෙන නිසා ඊළඟට සාරිපුත්යන් වහන්සේ දේශනා කරන චක්කු ස්පර්ශය තණ්හාවෙන් ගන්න එපා ඊළඟට චක්කු ස්පර්ශය නිසා යම්කිසි විඥානයක් උපදිනවා නම් ඒ විඥානය තණ්හාවෙන් ගන්න එපා කියනවා අපි දන්නවා දැන් ඊට අපි හිතමු ඔන්න මේ කාමරයක් හදන්න කියලා බාසුන් ඇහැලා හතර දෙනෙකුට. බාසුන් ඇහැට අපිට ගෝලියෝ කීප දෙනෙකුටයි කාමරයක් හදන්න තියෙනවා. දැන් මේ කාමරය හදන්න අනිවාර්යයෙන්ම හතර දෙනෙක් ඉන්න ඕනේ. බාසුන් ඇහෙත් ඉන්න ඕනේ. ඊළඟට ගෝලි තුන් දෙනෙක් ඉන්න ඕනේ. මේ කාමරය හදන්න බාසුන් ඇහි ගෝලි තුන් දෙනෙක් අවශ්‍යයි. නමුත් එක්කෙනෙක් ආනත්තම් මොකද වෙන්නේ? ඒ වැඩේ කරන්න බෑ. අපිට මේසයක් උස්සන හතර දෙනෙක් ඕන කියලා. මේසයක් උස්සන හතර දෙනෙක් ඕන නම් එක්කෙනෙක් නැත්තම් මොකද වෙන්නේ? ඒ මේසෙක් සීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ අපි යම්කිසි දෙයක් සම්බන්ධව අපේ ස්පර්ශයක් ඇති වෙනවා කියන එක. හරියට බාසුන් ඇහෙත් එක රාතුන්දරේ කිටිය වගේ තමයි ඇහැයි රූපයි චක්කු විඥානයි ස්පර්ශයයි. කෙනෙකුට යම්කිසි වේදනාවක් උපදින්න නම් ස්පර්ශය තියෙන්න ඕන ස්පර්ශය නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. චක්කු විඥාන නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. ඇහැ නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. ඇහැට පෙනෙන රූප නැත්තම් වේදනාව උපදින්නේ නැහැ. හරියට එක වැඩක් කරන්න හතර දෙනෙක් අවශ්‍ය නම් එක්කෙනෙක්වත් නැත්තම් ඒ වැඩේ වෙන්නේ නැත්තම් වගේ මේ චක්කු විඥාන ඊළඟට රූපය ඊළඟට ඇහැ ඊළඟට ස්පර්ශය කියන මේ සියල්ලම සංයෝග වෙන අවස්ථාවේදී තමයි දුක් වේදනාවක් හරි සැප වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි උපදින්නේ. එතකොට මේ සැප දුක් උපේක්ෂා වේදනා උපදින්නට හේතු මේ යම් චක්කු ස්පර්ශයක් තියෙනවා නම් බුදු මේ ශාරිපුත්යන් වහන්සේ දේශනා කරන්නේ ඒ ස්පර්ශය පිළිබඳව තණ්හාව ඇති කරගන්න එපා. යම් කිසි සෝති ස්පර්ශයක් තියෙනවා නම් ඒ සෝති ස්පර්ශය තණ්හාවෙන් ගන්න එපා. යම්කිසි ගාන ස්පර්ශයක් තියෙනවා නම් ජීවහා ස්පර්ශයක් තියෙනවා නම් කාය ස්පර්ශයක් තියෙනවා නම් මනෝ ස්පර්ශයක් තියෙනවා ඒවා තණ්හාවෙන් ගන්න එපා. ඒ විවිධ වේදනා උපදින්න හේතු වෙන ඒ ස්පර්ශය කියන ස්වභාවය තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට ඒවත් එක්කම උපදිනවා ඒ ස්පර්ශය දැනෙන ඒ සැප දුක් වේදනා ආදී දැනෙන විඥානය. ඒවත් තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරනවා පින්නදී පඨවි ධාතුව තණ්හාවෙන් ගන්න එපා කියලා. දැන් බුද්ධ දේශනාවේ පඨවි ධාතුව කියන්නේ කේස්, ලෝම්, නිය, දත්, තම්මස්, නහරාදිය. එතකොට මේ ශරීරයේ සකස් වීමට හේතු නියම් පඨවි ධාතුවක් තියෙනවා නම් කේස්, ලෝම් ආදී අන්න ඒක තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට ආපෝ ධාතුවක් මේ ශරීරය යම් ආපෝ ධාතුවක් තුන ගලාගෙන වැగిරෙන දේවල් අන්න ඒවා තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට ශරීරයම් උණුසුමක් තිබුණා ඒ තේජෝ ධාතුව තණ්හාවෙන් ගන්න එපා. යම් වායෝ ධාතුවක් තිබුණා ඒ වායෝ ධාතුව ආස්වාස ප්‍රස්වාස ආදී වායෝ ධාතු තණ්හාවෙන් ගන්න එපා කියනවා. ඊළඟට දේශනා කරන යම් කිසි ආකාශ ධාතුවක් තියෙනවා නම් ඒ ආකාශ ධාතුව තණ්හාවෙන් ගන්න එපා. විඥාන ධාතුවක් තියෙනවා විඥාන ධාතුවත් තණ්හාවෙන් ගන්න එපා. ඊළඟ නැවත දේශනා කරන රූපය තණ්හාවෙන් ගන්න එපා. වේදනාව තණ්හාවෙන් ගන්න එපා. සංඥාව තණ්හාවෙන් ගන්න එපා. සංකාර තණ්හාවෙන් ගන්න එපා. විඥානය තණ්හාවෙන් ගන්න එපා. ඊළඟට දේශනා කරන අවසාන වශයෙන් මෙලොව තෘෂ්ණාවෙන් ගන්න එපා කියනවා. පරලොවත් තෘෂ්ණාවෙන් ගන්න එපා කියනවා. දැන් බලන්න කෙනෙක් මරණයටපත් වෙද්දී මේ ලෝකේ තණ්හාවෙන් ගන්න පුළුවන්. තණ්හාවේ මේ ලෝකයේ කෙනෙක් යමක් උපාදානය කරගෙන මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ගේ ඊළඟ භවයකට තණ්හා උපදින්න පුළුවන්. උපදින්නට යන භවයකට තණ්හා උපදින්න පුළුවන්. සාරිපුත්තන් වහන්සේ දේශනා කරනවා මෙලවත් තණ්හාවෙන් ගන්න එපා, පරලොවත් තණ්හාවෙන් ගන්න එපා කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ ගිලම් වෙලා හිටපු අනේ පිට සිටුතුමාට මේ සංස්කාර ලෝකයේම අරගෙන ධාතු වශයෙන් ස්පර්ශ වශයෙන් විඥාන වශයෙන් ඊළඟට පංචස්කන්ධ වශයෙන් ඊළඟට ආයතන වශයෙන් මෙන්න මේ විදිහට විවිධ විදිහට මේ සංස්කාර ධර්ම අරගෙන අරගෙන අරගෙන ඒ කිසියම් සංස්කාර ධර්මයක් තණ්හාවෙන් ගන්න එපා කියලා ඒ තණ්හාවෙන් නොගන්න මට්ටමට විදර්ශනා කරන්න කියලා මෙන්න මේ විදිහට අනුශාසනා කරලා සාරිපුත්යන් වහන්සේ ආරාමයට වඩිනවා. ඊට පස්සේ නොබෝ වෙලාවකින් මොකද වෙන්නේ? අනේ පිටිසිටුතුමා මරණයටපත් වෙනවා. අනේ පිටිසිටුතුමා මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා මොකද සිද්ධුනේ? මහේ ශාක්‍ය දෙවි කෙනෙක් වෙන උප්පත්ති ලැබනවා. එතකොට අර ධර්ම කතාවට මොකද උනේ? දැන් ධර්ම කතාවේදී කිව්වේ රූප තණ්හාවෙන් ගන්න එපා, ශබ්ද තණ්හාවෙන් ගන්න එපා, චක්කු විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා, මෙලෝ තණ්හාවෙන් ගන්න එපා, පරලෝ තණ්හාවෙන් ගන්න එපා කියලා. ඒ අනේපිඬු සිටුතුමාගේ මරණාසන්න මොහොතේ දහම් සුවේ නැත්තම් ධර්මයේ තුලින් ඒ උතුමන් වහන්සේගේ මානසිකත්වයට විශාල යහපතක් කරන්නයි සාරිපුත්යන් වහන්සේ ධර්මපරියාය දේශනා කළේ. ඒක නිකන් බොජ්ජංග පිටක් කිව්වා වගේ. දැන් මුගලම් මහ මුගලම් මහරහතන් වහන්සේ ගිලම් වෙච්ච වෙලාවේ බොජ්ජංග පිටත කියනවා. එතකොට ඒක නිසා ඒ විලම්භාවය දුර වෙනවා. ඊළඟට බුදු පියාණන් වහන්සේට අසනීප වෙච්ච වෙලාවක බොජ්ජංග පිරිත කියලා. ඒතකොට විලම්භාවය රෝගය බැහැර වෙලා යනවා. ඊළඟට චුන්ද ස්වාමීන් වහන්සේට ගිලම් වෙච්ච අවස්ථාවක බොජ්ජංග පිරිත දේශනා කරනවා. ඒතකොට විලම්භාවය බැහැර වෙනවා. අන්න ඒ වගේ ජීවිත අවසාන මොහොතේ දැඩි කායික පීඩාවක හිටපු හිස වරපටකින් අදිනවා වගේ උදරයක සැතකින් කපනවා වගේ ඊළඟට ශරීරයේ ගිනිඅඟුරු වලක දාලා තවනවා වගේ ලොකු ශාරීරික පීඩාවක් තියෙන මේ අනේපිට සිටුමාගේ අන්නේ ගිලම්භාවයන් අන්නේ වේදනාකාරී ස්වභාවයන් අප්‍රකට වෙන්නයි සාරිපුත්යන් වහන්සේ මේ දහම් පරයය දේශනා කළේ. ඒ දහම් පරයය ශ්‍රවණය කරද්දී මොකද වෙන්නේ බොහෝම කැමැත්තෙන් අර වේදනාවන් අරමුණු වෙන එක බැහැර වෙලා යනවා. අපිත් එහෙමනේ. දැන් යම් කිසි මොහොතක අපි හිතමු කාමරයක් ඇතුලේ අපි ඉන්නවා. ෆෑන් එක වැඩ කරනවා. මේ වෙලාවේ අපි දැන් ෆෑන් එකට අවධානය යොමු කරගෙන ඉන්නකොට ෆෑන් එක විදුලි පංකාව කරකැන සද්දයක් අපට ඇහෙනවා. අපි හිතමු ගෙදර කවුරු හරි ගුවන් විදුලිය ක්‍රියාත්මක කරනවා. Taman ගොඩාක් ආස කරන ගීතයක් ඔන්න ඇහෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විදුලි පංකාව ගැන තිබ්බ අවධානය බැහැර වෙලා අර ගීතය පැත්තට අවධානය යොමු වෙනකොට විදුලි පංකාවේ හඬ ඇහෙන එක මොකද වෙන්නේ? අප්‍රකට වෙනවා. විදුලි පංකාව කැරකෙනවා. නමුත් ඒක ප්‍රකට වෙන්නේ ගීතය තමයි ප්‍රකට වෙන්නේ. අර පැත්තකට අවධානයක් නැති වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කායික විලම්භාවයේ තියෙන ඕනම කෙනෙකුට හොඳට ධර්මයේ කෙරෙහි කැමති කෙනෙකුට දහම් පරියාය දේශනා කරද්දී ආගේ හිත වැටෙන්නේ මොන පැත්තටද? දහම් පරියාය පැත්තට. කායික පීඩාව එතකොට අප්‍රකට වෙනවා. කායික වේදනා බැහැර වෙලා යනවා. ඉතින් එක හේතුවක් තමයි සාරිපුත්යන් වහන්සේ ඒ අනේ පිළිසෙඩතුමාට ඒ දහම් පරියාය දේශනා කරන්න කායික පීඩාවන් බැහැර වෙලා යන්නට ඒක හේතුව නිසා. ඊළඟට ඒ දහම් පරියාය ඒ උතුමන්ට ඉතිරි මාර්ගදි ගව තත්ත්වයන්ට උපකාර වෙන ධර්ම පරියායක් නිසා. මොකද මේ දේශන අවසානයේදීම අනේ පිළිසුතුමා තේපත් කරනවා ඒ අනේ පිළිසුතුමාට කඳුළු වැටෙනවා අනේ ස්වාමීනි මේ වගේ ගැඹුරු දහම් කාරණා ඇයි මට කලින් නොකියුවේ කියලා. එහෙමත් විමසනවා. එච්චරට මෙතුමට දහම් පරියාය දෙයිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද මේ මරණයටපත් වෙලා මේ උතුමන් වහන්සේ මහේසාක දෙවි කෙනෙක් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා ගාථා කිහිපයක් අධ්‍යයනා කරනවා. එක ගාථාවක් තියෙනවා සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසියා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්යන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් සීලයෙන් සහ කෙලෙස් සංසිඳීමෙන් ශ්‍රේෂ්ඨ උත්තමයෙක් සරියුත් තරුන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නම මේ ශාසනයේ තවත් නැහැ. අනේ පිළිතුරුතුමා අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා වෙලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට දේශනා කරනවා මේ සාරිපුත්යන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් සීලයෙන් කෙලෙස් සංසිඳීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උතුමෙක් ඒ විතරක් නෙවෙයි ඒ උත්තමයන් වහන්සේ සියලුම භික්ෂුන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ කියලා ධර්මසේනාධිපතින් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි දීර්ඝ කාලයක් සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායක තනතුරක් කරගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධ ශාසනයකදී ඒ උතුම් ඉලක්කය සාර්ථක කරගෙන ජීවිතය අවසාන මොහොතේ ඒ ආර්යයන් වහන්සේලාගේ ආශ්‍රයයත් සහිතවම ආශ්‍රයෙන්ම ජීවිත අවසාන මොහොතත් ගත කරලා අදටත් මහේ ශාක්‍ය දෙවි කෙනෙක් විදිහට මේ ලෝතලයේ තුල බැබලෙන උත්මේ තමයි අනේ පිරිසිදුතුමා කියලා කියන්නේ. අදටත් තථාගතයන් වහන්සේගේ හමුවීම ගැන කොච්චර කල්පනා කරනවද? අදට සාරිපුත්යන් වහන්සේගේ රණේපිරි සිටුතුමාට කොච්චර මතක් වෙනවද? අනේ අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයාට. දැන් දෙවි කෙනෙක්නේ. අතීතේ දන් දුන්න හැටි පින්කම් කළ හැටි මහා සංඝරත්නයේ ගෙදරට වඩම්බුප් හැටි කොච්චර දැනුත් මතක් වෙනවද? මොකද දිව්‍ය ලෝක වලට අපට තථාගතයන් වහන්සේ පිරිනවම් පාන අවුරුදු 10 ගණන් ගියත් දිව්‍ය ලෝකයට දවසයි වරුවයි දවස් දෙකයි බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා. ඉතින් අදටත් ඒ අනා අනාථ පින්තික සිටු දිව්‍ය පුත්‍රයා ඒ Taman බොහෝම ගෞරවයෙන් ඇසුරු කරපු තථාගතයන් වහන්සේ මහා සංඝරත්නය ගැන ආවර්ජනා කර කර ඊළඟට ඒ දේශනාවන් සිහිපත් කරමින් ඊළඟට ඒ සිදු කළ උතුම් දානාදී පින්කම් සිහිපත් කළමින් ඉතිරි වැඩ සඳහා අධිකම තත්ත්වයන් සඳහා තමන්ගේ ජීවිතේ මෙහෙයවනවා ඇති. ඉතින් එවැනි උතුමෝ මේ දෙව් මිනිස් බඹුන් සහිත ලෝකයට විශාල ආශිර්වාදයක් විශාල සත්පුරුෂ සංග්‍රහයක් කරනවා මේ ලෝකයට ලෝක සත්‍යයන්ට තමන්ගේ ජීවිතත් ඒ විදිහට නිවැරදි කරගන්න. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව තුළින් යම් පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් ඇති වුණා නම් ඒ උතුමන් වහන්සේ ඇතුළු සියලුම දෙවියන්ට මේ පින අනුමෝදන් වේවා මේ පින් සාදු හිතින් සතුටු හිතින් අනුමෝදන් කරගනීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුන් හැමදෙනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ඥානභාව බලයෙන් විශේෂයෙන්ම ගෘහ ජීවිතයක් ගත කරද්දී තමන්ගේ විය යුතු හැම යුතු කමක්ම ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් තමන්ගේ අයට සිදු කරලා සාර්ථකව මේ ජීවිතයේ අවසාන මොහොතත් සතර ගමන සුවපත් වෙන විදියට යහපත් කරගෙන මතුවතුම් නිර්වාණයෙන් සැනසෙන්නටත් මේ කුසලය ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. පින්නත් අද දවසේ මේ අනාථ පින්ඩිකෝ ආද සූත්‍රය සඳහා දායකත්වයෙන් දරමින් කටයුතු කරනවා බණ්ඩාරනායක පවුලේ දූදරු මුණුබුරන් සහ වික්‍රමාරච්චි පවුලේ දූදරු මුණුබුරන් විසින් ඒ පිළිතුරු ඉතාම ශ්‍රද්ධාවෙන් මේ සිදු කරන උතුම් ධර්ම දානමය දායකත්වයේදී සිහිපත් කරනවා පරලෝසපත් ජේ.ඩී. බණ්ඩාරනායක මැතිතුමාටත් එම මැතිණියටත් පරලෝසපත් එම්.පී. වික්‍රමාරච්චි මැතිතුමා සහ මැතිණියටත් පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඒ වගේම අප්‍රේල් 15 වන දිනට 100 වැනි උපන්දිනයේ සපිරුණු මියගිය බණ්ඩාරනායක මහතුමියත් සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා මේ පිටුතු සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මිය යන්නට තුන හැම දිනාටම මේ අනේ පිරිසිතුමල්ලා වැනි උතුම් සත්පුරුෂයන්ම ආශ්‍රය කරන්න ලැබේවා. එවැනි සත්පුරුෂයන්ගේ ආශ්‍රය තුලින් තව තවත් තමන්ගේ ජීවිත සසර ජීවිතය සුවපත් කර ගන්නට අවස්ථාව ලැබේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනේ වදාළතුම් නිර්වාණයෙන් සැනසෙන්නටම හැකි වේවා කියලා මේ පින් සාදු හිතින් සතුට හිතින් අනුමෝදන් කරන්න. අවසාන වශයෙන් දායකත්වයේ දරන බණ්ඩාරනායක පෞලිය දූදරු මුණුපුරන්ටත් වික්‍රමාරච්චි පෞලිය දූදරු මුණුපුරන්ටත් මේ සිදු කරගත් මහානීය පුණ්‍ය කර්මය හේතු වෙලා නිවන් දක්නාත් එක්ම සුඛිතගාමී ජීවිත ලැබෙන්නට සත්පුරුෂයන්ගේ ආශ්‍රය නැවත නැවත ලැබෙන්නට යම් දුකක් හතරදරයක් තියෙනවා මේ සියලුම දුක් හතර ජීවිතවලින් බැහැරලා හැමදෙනාටම සාමයෙන් සමගයෙන් සතුටෙන් මේ ප්‍රතිපත්ති කාමයේ ජීවිතය බලවත් කරගන්නටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා උතුම් නිර්වාණයෙන් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි